ජෝතිපාල මහත්මයා අතිරුවන් තරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මට උඩා ප්‍රශ්න දෙකක් තියෙනවා මේ ප්‍රශ්න දෙකම මේ චේතනාව සම්බන්ධයෙන් අපි පසුගිය සතියේ කතා කරපු මේ මගේ පළවෙනි ප්‍රශ්නය චේතනාව සෝමනස්ස සහගතයි නම් අර සංඥාව සහ වේදනාව කියන මේ ඉතුරු ඒ චෛතසිකත් සෝමනස්ස සහගතද කියන එකයි මගේ ප්‍රශ්නය පළවෙනි එක ඔව් ඒක ඒක අපි විසඳලා ඉමු. දැන් ඒ එකම සිතේ නම් සෝමනස්ස සහගත බව යෙදিলা තියෙන්නේ. එතකොට සංඥාවේ 아무තු සෝමනස්ස සහගත බවක් කියන කතාවක් සංඥාවට අදාළ නැහැ. හැබැයි වේදනාව තමයි එතන සෝමනස්ස සහගත බව ඇති කරන්න පදනම් වෙන චෛතසිකය වෙන්නේ. හැබැයි එකම සිතේ මේවා යෙදෙනකොට ඒ සමස්ත සිතම සෝමනස්ස සහගතයි කියලා කියන්න වෙනවා. එතකොට ඒකේ සංඥා විතරක් සෝමනස්ස සහගත නැහැ කියලා බෙදන්න බෑ. හැබැයි සංඥාව සහ සෝමනස්ස සහගත බව අතර සම්බන්ධතාවයක් නැහැ. සංඥාවට අදාළ නැහැ. ඒ සිත සෝමනස්ස සහගතද දෝමනස්ස ඒක අදාළ නැහැ සංඥාවට. ඒ ඒ වෙනස තීරණය කරන්නේ වේදනාවත් එක්කයි.